නන්දික මහත්මයා අංශ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ප්‍රශ්නට පිළිතුරු ලැබුණා ඉස්සෙල්ලා උත්තරෙන් මට ඕනකමක් දැනගන්න ඕනා තිබ්බ සෝනස දැන් වක්‍ර වංකතුර ගැන කතා කරනකොට ඒ කයෙන් හරි සිතෙන් කයෙන් හරි වචනෙන් හරි යම් පවක් වෙනකොට සිතත් එතන අකුසලට නැඹුරු අකුසලෙන් නැඹුරු වෙලා තියෙනවා එතකොට ඒ නිසා අපට සිත අකුසලයෙන් මිදිලා කයින් වචනයෙන් අකුසල් කරනවා කියලා කියන්න බෑ. හැබැයි කය වචනය කියන තැනින් අකුසල් නොකොට සිත අකුසලෙහි යෙදෙනවා කියලා කියන්න පුළුවන්. ඒකනේ අපි සීලය හැටියට හඳුන්වන්නේ. සීලයේදී එතනත්ත කයින් වැරදි කරන්නේ වචනෙන් වැරදි කරන්නේ. හැබැයි මනස 100%ක් සංවර නැහැ. සත්තු මරන්න සිතුවිලි ඇති වෙනවා. කාම කාමයේ වර්ධව හැසිරෙන්න හැඟීම් ඇති වෙනවා. එතකොට ඒ හැඟීම ඇති වුණාට කයින් ඒ වරද කරන්නේ වචනෙන් ඒ වරද කරන්නේ එතකොට එතනත්තා තුල යම්කිසි සුරක්ෂිත බවක් තියෙනවා යම්කිසි ආරක්ෂණ ගතියක් තියෙනවා ඒ ඒ කයින් එක නොකර ඉන්න පුළුවන් මට්ටමේ හයියක් හදාගෙන තියෙනවා හැබැයි මනස තාම ඒවා පසුපස යන එක වැලකිලා නැහැ නැවතිලා නැහැ එතකොට කයින් හරිය රැකෙන්න පුළුවන් වෙන්නේ දැන් අපි ඉදිරියේ කතා කරනවා විරති චෛසික. විරති කියලා කියන්නේ වළක්වන. එතකොට විරති චෛසිකය දෙන්නේ කුසල්සිතේ. දැන් අරයාගේ මනස අකුසලයත් එක්ක යනවා. හැබැයි යන අතරතුරේ කුසල පක්ෂයේ විරති චෛසිකත් හටගන්නවා. හටගන්නකොට හැබැයි විරති චෛසික වලින් කය වචනය, කය හෝ වචනය හෝ ආරක්ෂා කරන්න විතරයි සමර්ථ. හිත ආරක්ෂා කරන්න තාම මේ විරත් චෛසික සමත් වෙලා නැහැ. ඒ වගේ 啊。